මේකක් තියෙන්නේ ඇත්තටම අංගුත්තර නිකායේ චක්කනිපාතෙමයි. සාරුත්ත්‍ය ස්වාමීන් වහන්සේ මේ ජීවනක් පිරිස රැස්චිච්ච වෙලාවේදී ඒ පිරිසට කතා කරලා කියනවා තත තත ආවුසෝ විහෙරන්තෝ යත යතන ජීවිතං කප්පේති තස්ස න භද්దికා මරණං හෝති. අනේ මේ ජීවන රටාවක් තියෙනවා මේ ලෝකේ ඒ ජීවන රටාවට ගැළපෙන ඒ විදිහට යා ජීවත් වුණොත් හොඳ මරණයක් නම් යාට ලැබෙන්නේ මහා කාලකන්ණි මරණයක් හම්බ ඒක නිසා ඒ ජීවන රටාව තමයි මරණය තීන්දුව කරන්නේ. එනිසා යම් ආකාරයක ඔබ ජීවත් වෙන්නේ ඒ ජීවිතය මරණ චිත්තක්ෂණේ විනිශ්චය කරනවා. ඒ වගේම මරණ පස්සේ වෙලාවත් තීන්දුව කරනවා. ඒක නිසා උන්වහන්සේ බද්ධක මරණය කියන වචනයක් හඳුන්වා දෙලා තිනවා. මේ බද්ධ ක්‍රිය කියන්නේ සුබ වූ මංගල වූ මරණයක්. තත තතණං විහෙරන්තු තත තත යත යත උසෝ විහෙරති තස්ස තථා තථා විරන්තං න බද්ධිකා මරණං හෝති කියලා මාත්‍රකාවක් නිකන් උස්සලා ගන්නවා මාත්‍රකාව නිකන් අවුස්සලා ගන්නවා ජීවන රටාවක් තියෙනවා මට උඹලට කියලා දෙන්න ඕනේ ඒ ජීවන රටාව අනුව නම් උඹල යන්නේ උඹලට මරණයේදී සතුටක් එන්නේ කාලකන්ණි මරණය කියන එකයි තියෙන්නේ කියලා කරුණු හයක් කියනවා යම් කිසි කෙනෙක් කම්මාරාමෝ හෝති කම්මරතෝ කම්මාරාමදා අනුයුක්තෝ නිට්ටරෝම හම්බ කරනවා හම්බ කරනවා කියලා කියන්නේ කාර්ය බහුලයි හම්බ කරනවා කම්මාරාමයේ කියන්නේ ඒක තමයි යාගේ විනෝදාංශය කම්මාරාම අනුයුක්තෝ ඒ අනුවමයි කටයුතු කරන්නේ කම්මාරාමෝ හෝති කම්මරතෝ කම්ම ඒක අභිරමණය කරනවා ඒක රත්යගත කරනවා ඒ වගේම ඒ විදිහ ගත කරනවා ඒ වැනි පුත්‍රයන් එකතු වෙලා ඉතින් කෙලවරක් නැතුව ජීවත් වෙන මනුස්සයට මැරෙන්න වෙලාවක් නැහැ මරණ වෙලාවේදී මැරෙන්න වෙන්නේ ගොඩාක් අඩහල වැඩ ගොඩක් තියාගෙන එතකොට භද්‍රක මරණයක් ඉතුරු වෙන්නේ ඒ නිසා කම්මාරාමතයි ඊගාට තියෙනවා භස්සාරාම හෝති භස්සරතෝ භස්සාරාමතං අනුයුක්ත මේ කතාව බහුලයි කතා කරනවා කරනවා කියනවා කියනවා කියනවා දැන් කාලේ බලනවනම් මේ සෙල්ෆෝන් එකක් නැතුවම බෑ ඒකෙම තමයි කොච්චර කතා කරත් ඉවර නැහැ. ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙනවා අපෝ එක විනාඩියට අපි බොහොම සොච්චමයි ගන්න ප්‍රශ්නයක් නැහැ. පිටරටත් කතා කරන්න තවත් අපි දෙනවයි කියලා ගොඩාක් පහසුකම් දෙනවා. ඉතින් කොච්චර හරි කතා කර කර ඉන්නවා අන්තිමට අඹගාලේ පැටලුණා වගේ කොහෙන් පටන් ගත්තද කොහෙන් ඉවර කරාද දන්නේ නැහැ. ඒ නිසා භාෂාරාමතාවයත් මේ බොහෝමත්ම තද බල ඇබ්බැහියක් මේක දැකලා තියෙනවා පැවිද්දන් අතර වැඩි කියලා. ඒ මොකද මේ ඒ පැවිද්දන්ගේ ජීවිතය කායික ක්‍රියා අඩු කරන ජීවන රටාවක් තියෙනවා. ඒක නිසා ඒ ඇත්තෝ කතාවට බහුල වීම, ඒ වගේම පැණි රස කෑමට බහුල වීම වගේ දේවල් Brahmachariyaත් එක්ක යනවා. Brahmachari කියන්නේ මේ ලිංගික ක්‍රියා නැතර කරාට පස්සේ ඒක Brahmachariya නැතර කරාට පස්සේ මේක ගොජ්ජ දාන්න එපයි කොහෙන් හරි. දාන්නේ කතාව හරහා, ඒව නැත්නම් ආහාර හරහා. ඒ නිසා බස්සාරාමතාවයත් තේරෙන්නේ නැති වුණාට පුදුමාකාර විදියට කෙලස් වගුරු වුණ තැනක්. ඒක නිසා ඒක කීකරු කරගත්තේ නැත්නම් ඒක තමන්ට ආර්ය තුෂ්ණීම් භාවේ දන්නේ නැත්නම් එහෙම නැත්නම් ධර්ම කතා අඳුරන්නේ නැත්නම් මේ කතාව දිගේ ගියාට පස්සේ අපිට පේන්නේ නෑ ඒක එච්චරම භයානක අකුසලයක් කියලා. නමුත් කර්මපතයක් වෙනවා. කොටිම කියනවනම් හරකෙක් මරණ අකුසල කර්මයක් සිද්ධ වෙනවා මේ සම්බප්පලාපයට ගියාම කේලමකට ගියාම බොරු වචනයක් කියනකොට නැත්නම් පරිශෝචනය කියනකොට. ඒ නිසා භසාරාමතාවේදී ਸਰවචනංශය අනිකුත් සීලම අසුනුරුණු අතර මුනි කියන වචනේ දිනාගත්ත මුනි කියලා කියන්නේ කතා නොකර ඉන්න. ජනනාචේ කතා කරනවා නම් කතා කරන්නේ කාටරි හිත අතහිත දෙන වචනයක් නැත්නම් ස්වාමීන් වහන්සේ කරන්නේ අදිවාසේතු භගවත් තුන්හි භාවෙන කියලා තියෙනවා කවුරු හරි කියන දේ ඇත්තනම් ජනනාචේ නිස්සද්ද වෙනවා. කාටරි උපදේශයක් දෙන්න ඕන විතර කතා කරන්නේ. ඒ විදිහට හරියට උපදේ මේ ආදර්ශ පිටවල තියෙන මේ අනවශ්‍ය කතා නැත කරන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දන්නේ නැතුව නිකන් කතා වාග් බහුල්‍ය ගත කෙරුවොත් භසාරමතාවේ ඒ කෙනාගේ මරණය කාලකන්ණි මරණයක් කෙලවරක් කරගන්න බැරි එකක්. අනිත් එක මේ අපි ගත කරන ජීවිතය බැලුවොත් එහෙම භවනා කරන්න ගියත් එයාට කදාකත් හිත එකලස් වෙන්නේ මේ කතා වැඩිකම නිසා. හිත කතා කරනවා. දිගටම හිත කතා කරනවා. එහෙම නැත්නම් මේ කර්මාරාමයටාවෙත් නැත කරාට පස්සේ බස්සාරාමතාවයත් ආයසෙන් නැත කරාට පස්සේ නිද්දාරාමතාව වෙනවා. නිතරම නිින්දට යනවා. වැඩේ නිදන්නේ හිත මේ වැඩක යෙදෙන්නේ නැත්නම් වැඩක යෙදලා තියෙන මේක කම්මලේ බල්ලා වගේ වැඩ. වැඩ හද්ද ඇහෙන්නේ නැති විතරම එහෙම නිදට. ඒ නිසා සමහරුන්ට අර දෙකින් උනන්දුව විශ්සිල්ල කැළඹිල්ල නැති වෙනකොට නිද්දාරාමතාවයට. ඉතින් එහෙම වෙච්ච කෙනාටත් ජීවිතය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. නිසා මරණය කාලකන්ණි මරණයක් කියලා කියලා තියෙනවා. ඒ වගේම මේ සං සංසංගනිකාරාමතාවය. පිරිසත් එක්ක ඉන මේ සෝෂලයිස් වෙන්න තියෙන ආසාව. ඒක මේ බය හිතේ තියෙන මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. හැම වෙලාවෙම සෙනග ඕන. තනියම ඉන්න බයයි. අන්ධකාරයට බයයි. තනි වෙනකොට බයයි. ඉතින් එහෙම කෙනාටත් මරණයේදී අනිවාර්යයෙන්ම බය වෙනවා. මොකද අනිවාර්යයෙන්ම තනි වෙනවා. අනිවාර්යයෙන්ම ඔක්කොම දාලා යන්න වෙනවා. ඒ නිසා සංගතිකාට පුරුදු වෙච්ච එකනටත් මරණය භද්දක මරණයක් වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා සතුන් අතර කැළේ ඉන්න සිංහයා විතරයි කිසිම බයක් නැති සතා. ඒ නිසා කවදාවත් සිංහය දෙන්නේ එකට ඉන්නේ මේ සමහර ළඟදී අර ඉන්දියාවේ කෙනෙක් කිව්ව දැන් තියෙන සිංහ සමාජ වලට බලු සමාජ කියලා කියන්නේ. සිංහ සමාජ හදන්නේ නැහැ. සිංහයා තනි එකක්. සිංහ ඕනේ කැලේක හිටියොත් ඕනේ කල්ලෙනක හිටියොත් දෙවන්නේකට ඉන්න බෑ. එක ගල්ලෙනේ සිංහෝ දෙන්නෙක් ඉන්නේ ඒක ආප්තෝපදේශයක් දැන් තියෙන සිංහ සමාජවල කියලා තියෙනවා බලු සමාජ කියලා කියනවා බල්ලන්ට තනියම ඉන්න බෑ ඕන් සමග වෙනවා අපේ තමයි බුදුහාම තමයි සාක්‍ය සිංහයා හැදුවේ තොපි තනි වේවියකෝ කැලියට ඵලයක් ගහක් වලට ඵලයක් ඒ වගේ අදහස ඇති මිනිස්සු වෙනවනම් එකතු වෙනවා එන්නේ ඒකදී ඒ සංගණිකාව තියෙන්න ඕනේ භාවනාවට නැත්තම් සීල සමාධි ප්‍රඥා පුරණ පිරිස අතර සමක් ගානන් තපෝසුප. එහෙම නැති පිරිස් කියලා කියන්නේ ඒක දඩයක්, ඒක ණයක්, ඒක කැඹිරිල්ලක්. සෙනගක් එක්ක ඉන්න උනා නම් ඒක පුදුමාකාර රංගපෑමක්. සංඥා වැඩෙනවා කියන එකේ කිලෝරක් දුස සංඥා වෙනවා. මොකද හැම කෙනෙක්ම රංගපාන්න පටන් ගන්නවා. නිසා සංගණිකාවත් මේ මේ ළඟදී මම හිතන ගියේ 15 කරද කොහොමද? මාත් එක්ක කතා කරලා ගියා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ කියපු වචනයක් නිසා මම කියන්නේ අපේ දරුවෝ ගොඩාක් හැකියාවල් තියෙනවා. ඒගොල්ලෝ මේ ඉදිරිපත් කිරීමට කෝල වෙනවා සභාගත වෙලා ඉදිරිපත් කරන කෝල වෙනවා. ඒක නිසා අපේ බුද්ධ ආගමේ මොකද්ද මේ ඒ වගේ මේ සභාගත වෙලා ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය වඩන්න මොකද්ද තියෙන ක්‍රමවේදය කියලා. මම කොහොම ඉදිරිපත් කරලා සභාගත වෙච්චා හම්බෙන මොකද්ද ලාභේ? දරුවෙක් ඒ විදිහට සමාජගත වුණොත් ඒක අම්මා අප්පා කියන දේ අහන්න නැතුව යනවා. බුදුජානක කියන්නේ පුරුෂාන්තරයට යනවා. විනාශ වෙනවා. මහතරත් ඕන කරලා තියෙන හැම දරුවෙක්ම මේ වගේ මේ හතරමන් අන්දියේ කියන වෛශ්‍යාවක් වගේ හදන්නද කියලා. ඒකද ඕනකම කියලා. ඒ වසරේ මාට නිස්සද්ද වෙලා හිටියේ අපේ ශාසනයේ තියෙන්නේ ඒ කොල්ල එන හැටි අහන්න කෙල්ල ගෙටකම් කියන අරසාව තියෙනවා. මේ ඉදිරිපත් කළා මම පාණ්ඩ යන කතාවක් නෙවෙයි. කොල්ලෙකුටවත් ඕනේ නැහැ. ජනසංගනිකාවක් අවශ්‍ය නැහැ. ඉතින් හුඟක් වෙලාවට නම් ওই සාසනය ගැන කතා කරනකොට කියනවා බුදුජානක වහන්සේට මහා සමය අවස්ථාවල තුන 84000ක් සෙනගාව ආරෙමේ මේ බුදුජානක පිනට ඇත්තට වෙන්න ඇති. නමුත් සරෝජනසේ අගේ කරන තාක් අගේ කිව්වේ තනි අලියෙක් වාගේ, කඟ වෙනගේ තනි අඟ වාගේ. ඒක කරන්න බැරි බය නිසා. ඉතින් අපි සමිතිය හදා ගන්නවා, පවුල් හදා ගන්නවා, අරක හදා ගන්නවා, මේක හදා ගන්නවා. මේ මොකද්ද මට මතක් වෙන්නේ නැහැ මට හොඳ සින්දු තියෙනවා අප්පා දැන් මේ පරණ තැටි මේ මතක් වෙලා ඉන්නේ. මේ මොකද්ද මේ මම මැරුණත් eh, මේ රට ඔබට බාරයි අරගෙන යන්නේ කියලා තොන්ද සින්දුවක් තියෙනවා. ඒ කියන්නේ මම මැරුණා ඔබට දයවැද්ද දෙනවා මේ සහෝදරයට සහෝදරියට බාර දෙනවා. ඌට මගුලකුත් නැහැ මේකේ අපිට ගන්න දෙයක්වත් නැහැ දෙන්න දෙයක්වත් නැහැ. ඒක නිසා අපිට තියෙන්නේ තනියම ඉඳගෙන තමන්ගේ වැඩක් කරගන්න. ඒ වුණාට eh, ඉස්කෝලේක හෝ සමිතියක හෝ හැම වෙලාවෙම උගන්වන්නේ අපි සමාජශීලී කරා. මතක තියාගන්න පඹ ගාලේ පැටුණා මගේ සංඥා රාශියක හිර වෙනවා හැම උත්සවයකම හැම සැනකෙළියකම හැම ඒ කටයුත්තකදීම කරන්නේ නැති දෙයක් මම අපානවා නිසා සංගනිකාරාමේ ඉන්න කෙනාට හොඳ මරණයක් වෙන්නේ නැහැ කියලා තියෙන අන්තිමද සංසග්ගාරාමතාවයේ ඒ කියන්නේ රූප බලන්න තියෙන ආසාව, සද්ධාහන තියෙන ආසාව, ගන්ධ රස පහස ඉන්න ආසාව කියලා කියන්නේ ඇත්තටම ඒ කාම ගුණයන් තියෙන ආසාව නෙමෙයි මේකේ සංඥාවලට තියෙන ආසාව. රූප සංඥා, ශබ්ද සංඥා වලට තියෙන ආශාව අන්තිමට රූපේ ඇයින් වුණත් රූප සංඥාව වද දෙනවා සංසාරය පුරා. සද්ද ඉවර වුණාට සද්ද සංඥාව අපිට වද දෙනවා දිගටම. ඒ නිසා මේ සංසර්ගය අන්තිමට පపంచ රාමෝ හෝති පపంచ රතෝ පపంచ රාම අනුයුක්තෝ. අපි ඒ කර්මාන්ත කෙරුවේ නැත්තම් කතා කරකට හිටියේ නැත්තම් නිදාගත්තේ නැත්තම් සමාජගත වුණේ නැත්තම් ඇහැ කන පිනවෙවෙ නැත්තම් ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ඉඳගෙන විවේකීව කල්පනා කරන්න පටන් ගන්නවා. ඊන මාලිගමව මේ දිගින් දිගට ගත කරනවා. මේක තමයි අපි භද්‍රක මරණයක් නැති බවට තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි විශ්‍රාමයේ අඳුරන්නේ. හුදේකලා වීම දන්නේ නැහැ. විවේකයේ කියන එක දන්නේ හිත පුදුමාකාර දොඩමළු වෙන්න පටන් අර ගන්නවා. සියලු වැඩ නැතර කරපු ගමන්. ඒකේ පේන්න තියෙනවා මරණ චිත්තක්ෂණය කොයි අතට දුවයිද දන්නේ ඒක නිසා අපි ජීවත් වෙද්දී මේ පැවිදි ජීවිතයක් කරා හෝ එහෙම නැත්නම් තපස්සර ජීවිතයක් කරා හෝ යෝගාවචර ජීවිතයක් කරා හෝ ඒ කය නතර කරනවා කම්මාරාමතාවය අඩු කරලා වචනේ නතර කරනවා රසාරාමතාවය නතර කරලා ඒ නතර කරාට මේ ප්‍රපංචරාමතාවය නතර කරනවා කියන එක ඒක තන්නි කරම විපස්සනාවේ සුද්ධ කාර්යය. ඒක සඳහායි අපි මේ අන භාවනා කරමින් මනහමින් ධර්ම සාකච්ඡා කරමින් මේක නතර කිරීමට තියෙන හැකියාව බලනවා මිසක් මේ හිතට ආලවට්ටම් කරන්න හදනව නෙමෙයි. මේ හිත දොඩමලු කරන්න හදනව නෙමෙයි. මේ හිත ප්‍රපංච කරන්න හදනව නෙමෙයි. මේ හිත මඤ්ඤණා කරන්න හදනව නෙමෙයි. මේ හිත පටලවන්න හදනව නෙමෙයි. මෙන්න මේ පටලීලේ නැති තැනට යෑම කියන එක අපිට සිද්ධ වෙනවා ඒක වෙන්න නම් ස්පර්ශ නතර වෙන්න ඕනේ සංඥා නතර වෙන්න ඕනේ ප්‍රපංච නතර වෙන්න ඉතින් අපි අර පුරුදු කරලා තියෙන වේගයත් එක්ක බලනකොට එහෙම නතර කෙරුවොත් මෙතන සමතුලිතතාවය සම්බර භාවය සෞඛ්‍ය සම්පන්න භාවය තියෙයිද කියන සැකේ පවා දෘෂ්ටිය හා සම්බන්ධ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් යෝනිසෝමනසිකාරය හා සම්බන්ධ ප්‍රශ්නයක්. මොකද අපේ සංකල්ප හැම වෙලාවෙම තියෙන්නේ ලද ලද සිද්ධියකින් තණ්හා වඩන්න. ලද ලද සිද්ධියකින් මාන්නේ වඩන්නයි. ලද ලද සිද්ධියකින් දෘෂ්ටි වඩන්නයි. නිසා මේ සිද්ධිය තිබුණාට එකෙන් තණ්හා මාන දිටි නොවඩන තැනට හිත හදාගන්න නම් මෙන්න මේ ප්‍රපංච මේ කියන ස්පර්ශ මේ කියන සංඥා පිළිබඳව ඒ කටයුතු ඉවක ක්‍රියා කරන හැටි හොඳට දැක් ගන්න.